පින්වතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 38 වන සතිය අනිච්චානුපස්සනාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දවසේත් හරවත් දේශනයක් පැවැත්වුවා. ඉතින් අද දවසේත් තවත් සුවිශේෂී දේශනයක් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. එසේනම් මෙතෙන් පටන් මෙතුම් ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට අපි නැවත වතාවක් සාදුනාදනම්වා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක යැරීම් කරමු. සාදු සාදු සාදු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 අනිච්චානුපස්සනං භාවෙන්තු නිච්ච සංඥං පජහති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ මේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කරගෙන සංසාර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට නම් අපි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අතුලාන්ත අත්දැකීමකට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපේ අතුලාන්තයෙන් අත්දකින්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ දින කීපයක් දැන් සති ගානාවක් තිස්සේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් අපි කතා කරලා ඊට පස්සේ සිහිය, නුවණ, වීරිය ගැන කතා කරා. ඊට පස්සේ මේ දිනවල අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අද ධර්ම සාකච්ඡාව කරන දවස වුණත් අපි සති හතම ධර්ම සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ නමක් එක්ක පවත්වන්නේ නැහැ. කරුණු ටිකක් වැඩිපුර කතා කරන්න තියෙන නිසාවෙන් මේ අත්ංගේ ධර්ම සාකච්ඡාව සිදු කරනවා. එතකොට අපි මේ දිනවල කතා කරන්නේ සත්තානුපස්සනාව පිළිබඳවයි. සත්තානුපස්සනාව පිළිබඳව අපි සමුද දවසේ සාකච්ඡා කරා. ඊයේ දවසේ අනිච්චානුපස්සනාවට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා ධර්මයේ සාකච්ඡා කරා. දැන් අද දවසේ තියෙන්නේ ඉතිරි කොටස ඒකෙහි ඉතිරි කොටස සාකච්ඡා කරන්න. අපි ඊයේ මතක් කරපු ටික කෙලින් කෙටියෙන් මතක් කරනවා නැවත වාරයක් ඊයේ සාකච්ඡා කරපු ටික. ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න යමක් ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න අපි හිතමු මේ රටේ කිසිදු ත්‍රස්තවාදියෙක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න නම් හැම පුද්ගලයෙක්ම පරීක්ෂාවට භාජනය කරන්න ඕනද නැද්ද? එයාගේ පුද්ගල වශයෙන් පරීක්ෂාවකට භාජනය කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගන්නෙ රට පිළිබඳව. එතකොට අපේ ජීවිතය අපි මේ අපේ මේ කටයුත්ත අපේ මේ කරන වැඩපිළිවෙල අනිත්‍යයි කියලා ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න නම් අපේ ජීවිතයේ තියෙන කුඩාම ඒකකයේ අනිත්‍ය ලක්ෂණය පිරික්සන්න ඕනේ. මම මේ පුංචි ප්‍රශ්නයක් අහුවා පිරිසගෙන් අදත් මම ඒක මහනවා මම කියලා දැනෙන දෙයක් තියෙනවා ඒක බංග වෙනවට නැති වෙනවට කැමතිද නෑ නේද මම නැති වෙනවට කැමති නෑ මම මේ ඉන්න තත්ත්වෙන් නැති වෙනවා කියන වෙනස් වෙනවා කියන එකනේ වෙනසක් නේ ලොකු ඒ කියන්නේ අනිත් ඊට කැමතිද අනිත්‍යට කැමති නෑ. එහෙනම් අනිත්‍ය සංඥාවට කැමති නේද අපේ හිත? නෑ. නේද? එහෙනම් ඇයි මෙච්චර විදර්ශනාවෙන් ආපස්සට ඇදෙන්නේ? හිතේ සඳහා කැමැත්ත නැහැ. හිතේකට කැමති නැහැ. නැති වෙනාට මගේ සහෝදරයෝ නැති වෙනාට කැමති නැහැ. මගේ ඥාතීන් නැති වෙනාට කැමති නැහැ. මෙතන තියෙනවා අපි හිතන්න ලොකු කාරණාවක්. මරණ සතිය තුලින් අනිත්‍ය අපිට වැටහෙනවා යම් විශාල ප්‍රමාණයකට තමන්ගේ පවුලයාගේ මරණය මෙනෙහි කරන්න අපි කැමති නැහැ. හැබැයි මම අමාරුවෙන් හරි නේවාසික වැඩසටහනකදී හුඟක් වෙලාවට මරණය මෙනෙහි කරවපුවාම ඒ මනෙහි මරණය මෙනෙහි කරවලා කරන්න කියලා කියලා අන් අයගේ මරණය මෙනෙහි කරලා ඉවරුණාට පස්සේ බෑ බෑ කියපු හිටියයි මෙන්න සන්තෝෂෙන් ඉන්නවා. මහාන මොකද මේ අනුන්ගේ මරණය මෙනෙහි කරලා සන්තෝෂෙන් ඉන්නේ? දරුවන්ගේ මරණය මෙනෙහි කරා දෙමව්පියන්ගේ මරණය මෙනෙහි කරා දැන් බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. හරි සැහැල්ලුවක් දවුන හාමුදුරුවෝ කියනවා. ඉස්සෙල්ලාම බෑ බෑ කියපු කට්ටිය පස්සේ සැහැල්ලුණා කියනවා. ඇයි අර අල්ලා ගැනීම හිතෙන් අයින් වෙනවා. අතන තණ්හාව හැමදාම හදන්නේ ශෝක සහ බය. අනිත්‍ය මෙනෙහි වෙනකොට අනිත්‍ය තේරෙනකොට ශෝක තණ්හාව අතහැරෙනවා. තණ්හාව අතහැරෙනකොට ශෝක බය අයින් වෙනවා. එතකොට එයා සැනසෙලිදායක තත්වයකට පත් වෙනවා. ඉතින් මේ කාරණාව හොඳින් අපේ හිතට අපි වටහා දිය යුතු තියෙනවා. අපිට මහා දුකකින් ඉන්න වෙලා තියෙන්නේ අපි ළඟ තියෙන දේවල් අපි තදින් අල්ලා ගැනීම. ඉතින් මේකේ අපි උඩින් උඩින් හරියට අනිත්‍ය ගැන කතා කරනවා. මමත් අනිත්‍යයි කියලා කතා කරනවා. හැබැයි මේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න ඉඩ දෙන්නේ නැහැ මේ මමත්වය යම් ප්‍රමාණයකට මමත්වයේ අඩු අඩුකමක් ඇති කරගත්තේ නැත්නම් මේකේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්න මේ හිත කැමති නැහැ ඉඩ දෙන්නේ නැහැ එක සීමාවකින් එහාට එයා යන්න දෙන්නේ නැහැ ඒ නිසා වෙම්මයි මේ අනුපස්සනා මට්ටමට එනකොට අපි දැන් මේ භාෂාව දන්නවා ඒකින්ද මම මේ භාෂාවෙන් කතා කරනවා ඒ දැන් මම ඇහුවනේ කාලයක් දැන් පච්චේ පරිග්‍රහ ඥානය දක්වා වර්ධනය වෙලා තියෙනවා භාෂාව දන්නවා කියන එක දැන් පච්චේ පරිග්‍රහ ඥානය කියනකොටම අහන්න ඔය හිතෙන් සංඥාව ආවද කියලා පච්චේ පරිග්‍රහ ඥානය කියනකොට මේකට අදාළ සංඥා මොකද්ද මේ ඥානය කියලා සංඥාව ආවද කියලා ධර්ම ශ්‍රවණය කරන අය පොඩ්ඩක් බලන්න. ආවේ නැත්තම් අපි ඊයේ පෙරද කතා කරපු නුවණ නැත. පච්චේ පරිග්‍රහ කියනකොට මේ නුවණ මොකද්ද මේ කියන්නේ කියලා නුවණ එන්න ඕනේ ඒක පිළිබඳ හැඟීමක් උපදින්න ඕනේ. හ්ම් මොකද්ද පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ? නාම රූපයන්හි හේතුත් එක්ක සිතුවිලි ඇති වෙන ස්වභාවය මේක හටගන්න හේතුව මේකයි හේතුව මේකයි කියලා හේතුවත් එකම සිතුවිලි හටගන්න ස්වභාවය. හරියට 아무තු දෙයක් නෙවෙයි ගිනි ගොඩක් දැක්කහම මම කියන්නේ පංච උපාදානස්කන්ධේ නෙවෙයි ගිනි ගොඩේ හේතු දකින්න එක පච්චේ පරිග්‍රහණය නෙවෙයි. නමුත් එතෙන්ට අපේ මනස එතෙන්ට පත් කරන්න පුළුවන් කියන එක පැහැදිලි. ඇයි ගිනි ගොඩක් දැක්කහම අපිට එකපාරට මේ ගිනි ගොඩ ඇවිලෙන්නේ ඇයි කියලා අන්න අර රොඩු හින්දා අන්න අර කොළ හින්දා අන්න අර මේ උෂ්ණත්වයේ හින්දා මේක ඇවිලෙන්නේ කියලා අපිට හොඳටම වැටහෙනවා. අන්න එහෙම වැටහෙන ස්වභාවයක් තියෙනවා අපේ හිතේ. ඒක ඒක මේ හිතෙන් ගන්න එකක් නෙවෙයි. ඒක හිතට දැනෙන එකක්. හිතෙන් කියන එකකුත් නෙවෙයි. හිතට දැනෙන එකක්. කොයි ඉරියා වෙනකොට, ක්‍රෝධය එනකොට, වෛරය එනකොට, මාන්න එනකොට, යම් යම් ධර්මතා හිතේ උපදිනකොට මේකයි මේකට හේතුව කියලා එහෙම අදහසක් එනවද? නේද? කය රිදෙනකොට මේක අතීත තණ්හාව නිසා මට ගිය සැරේ තණ්හාව අයින් කරගන්න බැරි වුණා නිසායි කියලා ඉවර වෙලා හිතෙනවද? නේද? හ්ම්. එතකොට එහෙනම් අඩුම ගානේ තණ්හාව කියලාවත් හේතුව අපිට එන්නේ නෑ දුක් ඉදිරියේ තණ්හාව කියන හේතුවවත් එන්නේ නෑ අපේ මනසේ. කොච්චර කතා කරලා තියෙනවද දුකට හේතුව තණ්හාව කියලා. නමුත් ඒ අදාළ දේ තමන්ගේ හිතෙන් නැగిලා එන්නේ නෑ. ඉතින් මෙතනදී තියෙන සම්පූර්ණයෙන්ම මේ හිත සකස් කිරීමේ වැඩපිළිවෙලක්. මේක ගැඹුරින් සකස් කළ යුතුව තියෙනවා. ඒකින්දයි දැන් අපි කතා කරමින් ඉන්න මාතෘකාවෙන් පිටට යන්නේ නැහැමම පච්චේ පරිග්‍රහ ඥානය දක්වා යම්කිසි කෙනෙක් වර්ධනය කරවුවොත් ඒ තැනත්තාට මෙතන නාම රූප දෙකක් හේතු නිසා සකස් වෙන නාම රූප දෙකක් විනා සත්‍යය පුද්ගලයායි මමයි කියලා ගන්න බෑ කියන එක පිළිබඳ අනුමාන ඥානයක් තියෙනවා. අන්නේ ඒක ස්ථිර වෙලා නැහැ. මාන්නය කියන එක සම්පූර්ණයෙන්මයි නිර්හත් ඵලයේදී. නමුත් අනුමාන ඥානයක් තියෙනවා. එයා ඒ තරම් ලොකු දැඩි ගැනීමක් නැහැ මම කියන එක ගැන. ඒ කාංකා වේතන විසුද්ධිය දක්වා ගිය කෙනෙකුට අන්න එවැනි තත්වයක ඉඳලා තමයි අපිට පුළුවන් වෙන්නේ අනිත්‍ය සංඥාව හරියට ඇති කරගන්න. අනිත්‍ය අනිච්චානුපස්සනාවට වැටෙන්න පුළුවන් එහෙමයි. ඇත්තටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය බැලීමටයි කියන්නේ අනිත්‍යානුපස්සනාව කියලා. කියන්නේ කුඩාම එක අපේ ජීවිතයේ තියෙන කුඩාම එකක තමයි පංච උපාදානස්කන්ධය. ඇයි? මොනවද මේකේ තියෙන්නේ? රූප කුඩාම රූප කලාපය. වේදනා නේද? එක ක්ෂණයක ඇති වෙ නැති වෙන වේදනා. සංඥා සංකාර සහ විඥාන කියන එක. එහෙනම් මේ පහ අත්දකින්න නම් මේ තියෙන දැඩි ගැනීම ඔක්කොම අයින් කරන්න ඒකයි මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉතාම පැහැදිලිව හැම දෙයකටම කලින් අසුභ භාවනාව තියෙන තැන අරගන්න ධාතු මනස්කාරය අරගන්න හැම තැනකම ඉස්සෙල්ලා තියෙන්නේ ඉති අජත්තං වා බහිද්දා කියන විදිහට අසුභ භාවනාව ගත්තම කේස්ලොම් නියද සම්මස්තහර 68 මිදුණු වශයෙන් තිනව සම්මත කරගත්ත දේවල්. ඉස්සෙල්ලා මේ ශරීරය මොකද කරේ? සම්මත වශයෙන් කැඩුවා. නේද? සම්මතය සම්මතයෙන්ම කැඩුවා. සම්මතය මගේ සම්මතය මේක සුවදායක සුන්දර මේ ශරීරයක් කියලා. අනුන්ගේ ශරීරයක් දෙහා දැකලත් කියන්නේ සුවදායක සුන්දර පිරිසිදු එකක් මේක පිළිකුල් නැති එකක් කියලා. ඒක සම්මත වශයෙන් මට දැනෙන හැඟීම. ඒතර කෙස් ලොම් නියද සම්මස්නහරයට ඇතමිදුල වශයෙන් වෙන් කරනකොට කෙස් කියන්නේ සම්මත කරගත් දෙයක්, ලොම් කියන්නේ නිය කියන්නේ දත් කියන්නේ සම්මත කරගත් දෙයක්. එහෙනම් සම්මත කරගත්ත දේ සම්මතයේකම බෙදලා තියෙනවා. හැබැයි අරට වැඩිය ලෝභ දේශ මොහ අඩුයි එකේ. හරි? ඒක අඩු කරගෙන ඉදිරියට ආවා. ඉදිරියට ඇවිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න ඒ ටික ඊළඟට බහිද්දාවා. අනුන්ගේ ශරීරය. ඊට පස්සේ අජ්ජත් බහිද්දාවා. තමන්ගේ සහ අනුන්ගේ ශරීර සංසන්දනාත්මකව දැනෙනවා. එතකොට අර මෙතන තියෙන මම ලස්සන කෙනෙක් කියලා අනිත් කෙනා කැත කෙනෙක් මං අහවලාට වැඩිය ලස්සනයි අහවලා මට වැඩිය ලස්සනයි ඔය විදිහට අර තිබ්බ දේවල් ඔක්කොම අයින් වෙලා ගිහලා ඊළඟට රූප ප්‍රාර්ථනා කරමින් ඒ පුද්ගල ප්‍රාර්ථනා කරමින් හැම නිමේෂයකම දැකෙන්නට අහන්නට ස්පර්ශ කරන්නට අදහසින් දැන් දකීවා දැන් ඇසේවා කියන අදහසින් ඉන්න ගතිය සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. ඒකත් එක්ක හිත සංසුන් වෙනවා. හරි අන්න ඒ සංසුන් වෙනකොට අනිත් පැති වලින් අපිට සීලයෙන් ලබාගත් පන්නරේ මේ தත්තට එන්නට අනිවාර්යෙන් අවශ්‍යයි. තමන් ගුණවන්ත ජීවත් වෙනකොට ගොඩ දේවල් අතහරින්න සිද්ධ වෙනවා. ඒ අතහරින්න සිද්ධ වෙන්න ඒ ගුණවන්ත ජීවිතය තුළ ඇයි ගුණවන්ත ජීවත් වෙන එක ලේසි වැඩක්ද නෑ ගොඩක් දේවල් අතහරින්න වෙනවා සත්‍යවාදීව ජීවත් වෙනවා කියන එක වචනයක් මම හැමදාම කියනවා මම අනුන්ට බොරු කියන්නේ නැතුව මට සත්‍යවාදීව ජීවත් වෙනවා එහා පැත්තට බොරු කියන්නේ මම සීලය රකින්නවා මට මං සත්‍යවාදී ගුණය රකින්නවා හරි අන්න ඒ සීලවන්ත ගුණවන්තකම් ආරක්ෂා කරගෙන යන කෙනාට බාහිර ලෝකයෙන් කිසිදු සතුටක් අවශ්‍ය නැහැ බාහිර ලෝකයෙන් කිසිදු මාත්‍රීය සතුටක බාහිර ලෝකයෙන් සතුට හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. බාහිර ලෝකේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් සතුට වෙන්නේ කොහෙද? සිත. ඇහැ සතුට වෙන්නේ නැහැ. කන සතුට වෙන්නේ නැහැ. නේද? සිතයි සතුට වෙන්නේ. එහෙනම් අවසාන ඉලක්කය අපේ මේ බොහෝ දේවල් කරලා සිත සතුට කරගන්න එක. එහෙම නේද? එතකොට ඒ මොකක්වත් නැතුව හිත සතුට කරගන්න පුළුවන් නම් නිකන් ණය වෙන්න ඕනේ නැහැ තැන් තැන් වලට. ණය වෙනවා කියන්නේ ඇයි? අරයට දීලා මෙහෙට ගන්නනේ දෙන්නේ ඔය. නේද? අපි හරියට ණය වෙනවා. ණය වෙනකොට කාට හරි අපි බොහොම ලෙන්ගත්ව කතා කරන්නේ. හරි. මම ඔන්න දුන්නා. මම දුන්නා කරුණාව දුන්නා. දැන් ඒ වෙලාවේ ඉඳන් මොකද වෙන්නේ? කොයි වෙලාවේද මට? කොයි වෙලාවේද මට? දුන්නේ නැත්තම් නඩු. නේද? නඩු දානවා ඉක්මනට. ඇයි? කො මම මම මෙහෙම කරා කො මට මෙහෙම කරේ? නෑ ඒකයි මම කියන්නේ නිකම් බොරු ණය වෙන්න එපා. හරිද? නිකම් බොරුවට ණය වෙන්න එපා. මේක ඇතුලේ ඇතුලේ තියෙනවනම් සම්පත්. බොහෝ සම්පත් ඇතුලේ තියෙනවනම් කාටවත් ණය වෙන්න සිතක් තියෙනවද? වැඩේ තියෙන අපේ අපි තුල තියෙන නිධානය අපි පාදාගන්නේ නැහැ. නිධානය පාදාගන්නේ නැති හින්දා බාහිරට ණය වෙලා හරි දුක් විඳිනවා. හරි. ගොඩ දුක් විඳිනවා වැරදි ක්‍රමයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ තමන්ගේ සතුට කියන නිධානය, සෝමනස්සය කියන නිධානය පාදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කරගන්න ඕන. ඉතින් අනුන්ට ණය වෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් තමන්ගේ තමන්ගේ අතුලාන්තය පිරිසුදු කරගන්න නම් සීලවන්තකම සහ ගුණවන්තකම. ඒ සීලවන්තකම ගුණවන්ත දෙක සම්පූර්ණ වෙනවා පංචශීලය ආරක්ෂා කරලා සතරකමට හනවනවා. අයි කිසි කතාවක් නැහැ සීලවන්ත ගුණවන්තකම් පරිපූර්ණ වෙනවා ඇත්තටම. ඇත්තට මේක වෙනවා. වෙන්නේ මොකද සීලවන්තකම් ගුණවන්තකම් නැති වෙන්නෙම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේ නීවරණ ධර්ම හින්දාමයි. නිවර ධර්ම හින්දා අපිට ප්‍රබලව කැඩෙන්නෙම නිවර ධර්ම හින්දා සහ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ඔය ඔක්කොම නැහැ. නිවරණයටපත් වෙනකොට. හ්ම්. එහෙනම් හොඳට සතර කමඨහන කෙනෙක් වඩලා හොඳට පංචශීලය ආරක්ෂා කළොත් මොකද වෙන්නේ? හේතනත්තාට ඔය කියන අභ්‍යන්තරගත නේද මං කියන දෙයක් නෙවෙයිනේ ඔක. මේ සීල් රකින්න කෙනාට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය කියන්නේ දුර්වල ප්‍රීතිය. එතකොට ගුණවන්තව සීලවන්තව ගුණවන්තව මේ කරන කෙනාට මේ දුර්වල ප්‍රීතිය ප්‍රබල ප්‍රීතිය බවට පත් වෙනවා. දවසින් දවස දවසින් දවස යා මේ කෙලෙස් අතහරින්මින් ඉස්සරහට යනකොට. එතකොට මොකද වෙන්නේ? යාට ඉඳ ගන්න මාත්‍රේ විතරයි. මොකද වෙන්නේ? සිත එකඟ වෙනවා. මේ එකඟ වෙන සිත මොකද වෙන්නේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත ප්‍රීතිය උපදවනවා. ඉතින් මේ ප්‍රීතිය මේ කය සාසිත සංසිඳනවා. අන්න ඒ ඒකාග්‍රතාවය ඇති වෙන හිතට තමයි පුළුවන් වෙන්නේ අර කෙනෙක් අරමුණට යන්න. කෙනෙක් කියයි, "ඔව් මේක කරන්න පුළුවන් විදර්ශනාවෙනුත්. මේක මේ සමතයෙන් වඩන්න ඕනේ නෑ නෑ සමතය වඩන්න ඕනේ නෑ. සමතේ වඩමින් මෙතෙන්ට යන්නත් පුළුවන්. විදර්ශනාව වඩමින් මෙතෙන්ට යන්නත් පුළුවන්. හැබැයි කොහෙන් ගියත් මේ ගමන යන්න ඕනේ. විදර්ශනාවෙන් දැන් ඇත්තටම ඉතින් අසුබය කියන්නේ විදර්ශනාවක්. ඒකට පටන් ගැනීම මොකද විශේෂ දැනුමක් ඇති කර ගැනීම කය පිළිබඳ ඒක විදර්ශනාවක්. නේද? එතකොට මේ එක අරමුණක වෙන දැන් ඔය මොනවද වෙන අපිට තියෙන්නේ ඔය මේ වෙනත් සිත එක කරන භාවනා ක්‍රම තියෙන එක එක එක එක ක්‍රම ඒ වගේ ක්‍රම නැතුව අසුබය වගේ දේවල් මෛත්‍රිය වගේ දේවල් වලට වැඩෙන්නේ ඒකාග්‍රතාවය කරනකොට මොනවද විදර්ශනාව හරි එතකොට එවැනි විදර්ශනා මිශ්‍රිතව මේක ඉස්සරහට අරගෙන යන කෙනෙකුට විදර්ශනාව හේතු වෙනුත් සිත එකක වෙනවා. ඇයි? ඒ ඒ විදර්ශනාවල් මේ බාහිරව තියෙන දේවල් වලට යෙදෙනකොට ඒ බාහිරව බාහිරව තියෙන දේවල් වල තියෙන ත්‍රිලක්ෂණය මත වෙනවා. ඇත්ත తත්ත්වය මත වෙනවා. ඒකත් එක්ක ලෝභ දේශ මොහ අඩු වෙනවා. ඒකත් එක්ක නීවරණ ඡයටපත් වෙනවා. එහෙනම් සමතේකින් හෝ විදර්ශනාවකින් අපි මේ ඒකත්වයකට එන්න ඕනේ සිත. විදර්ශනාවෙන් එන කෙනාට ශුෂ්ක විදර්ශකයා කියලා කියනවා. බොහොම අමාරු ගමනක් යන්නේ. ඒකේ රස නැහැ. රස නැහැ. ඒ කියන්නේ සුවදායක తත්වේ නැහැ. ඒකයි දැන් ආනාපාන සති භාවනාව වගේ එකක් ගත්තම ඒක මිශ්‍රිත වෙන්න පුළුවන් එකක්. නමුත් හැබැයි විදර්ශ අර අසුභ භාවනාව වගේ එකක් ගත්තහම ඒවා නේද අපි කැමති නැති ඒවායින් පටන් ගන්න වෙලා තියෙන්නේ. බලන්න කැමතිද මේ නේද ශරීර අසුභ වශයෙන් දකින්න කැමතිද කිව්වට හිත? නෑ මගේ ශරීරය නේද පිළිබඳව තමන් තමන්ගේ ශරීරය පිළිබඳ ඉන්නේ එක්තරා සතුටු වෙමින් උඩඟු වෙමින් ඒ සැකයි තමයි මේක අනිත් පැයට අනේ මන් දන්නේ කැතට දන්නෙත් නෑ පේන්නේ මට වෙලාවකට හිතෙනවා ලස්සනට පේනවා කියලා වෙලාවකට හිතෙනවා කැතට පේනවා කියලා ඔය විදිහට අනුමානව අනුමානව හිතමින් මේක ගැන ඉතින් ඔහේ කිසිම ස්ථිර තීරණයක් ගන්න බැරුව තමයි ඉන්නේ ඉතින් ඒකෙන්ද මේක මේක මම කැමති නෑ මේක ස්ථිර කරගන්න පිළිකුලයි කියලා එහෙම ලේසි කර කැමති නෑ ඉතින් ඒකේ සහනය දැනෙන්නේ කවදටද? දෙපැත්තම පිළිකුලයි කියලා දැනিলা ලෝකයේ කිසිම කිසි පුද්ගලයෙක් කෙරෙහි මාත්‍රයක්වත් කිසිම කිසි පුද්ගලයෙක් කෙරෙහි මාත්‍රයක්වත් රාගයක් නැති වෙන විස්කම්බන අවස්ථාව අත්විඳ වෙලා තමයි තේරෙන්නේ මගේ නොසන්සුන්කම් අයින් වෙලා තියෙන පීඩණය අයින් වෙලා ණයක් ගත්ත කෙනෙක්ගේ ණය බරින් නිදහස් වුණා වගේ තමන්ගේ අතුලාන්තයෙන් කිසිදුම දෙයක අවශ්‍යතාවයක් නැතුව ඉන්න මොහොතේ තමන්ට හොඳට දැනෙනවා මේකේ තියෙන ගැඹුර මේකේ තියෙන ස්වභාවය හරි ඉතින් ඒකින්ද අපි හොඳටම කල්පනා කරගන්න ඕනේ මේ මේක කරන්න පුළුවන් දෙයක් මේක කළ යුතු දෙයක් එහෙනම් මේක මේක කරන්නම ඕනේ. එහෙනම් ওই විදිහට භාවනාවකින් තමන්ගේ ඒකත්වය ඇති කරගන්න එන්න එතනින් එහාට ඒ දක්වා අපි ඊයේ කතා කරා කොටත් ඒවා සීලවන්තව ගුණවන්තව ඉන්න ඒවට කියන ඒවා තමයි පූර්ව කෘත්‍ය. ඔය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අනිච්චානුපස්සනාව කියන තැනට වැටෙන්න අවශ්‍ය කෙනාගේ පූර්ව කෘත්‍ය තමයි ඔය කියන සීලය සහ ගුණය. එයා සීලවන්තව ගුණවන්තව ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බෑ ඒක කරන්න. හොඳයි. දැන් එතකොට මේ පූර්ව කෘත්‍ය දැනගෙන අපි ඊයේ කතා කරා පච්චේ පරිග්‍රහ ඥානය ඇති කර ගැනීම කියන එකේදී වෙන්නේ මොකක්ද? එයාට දැනෙන්න පටන් ගන්නවා මේකෙදි මම ඊයේ නවත්තපු තැනින් පටන් ගන්නවා ඊයේ මම කිව්වා ස්වභාවික අන්දමින් අනිත්‍ය ලක්ෂණය දැනෙන්න ඕන කියලා. ස්වභාවික අන්දමින් අනිත්‍ය ලක්ෂණය දැනෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන දේ. මොකද්ද මේ කියන්නේ? ඊගත් උදාහරණයක් මම ගන්නවා. ගෑස් එකකින් පත් වෙන ගිනි දැල්ලක් තියෙනවා. ගෙදර තියෙන එකක් නේද? මේ ගිනි දැල්ල මේ මේ ගිනි දැල්ල වෙනස් වෙවි පවතිනවාද? මේක හැම වෙලෙම බලනකොට අරහෙට ඇද වෙනවා, මෙහෙට ඇද වෙනවා, පාට වෙනස් වෙනවා. වෙනස් වෙවි පවතිනවාද? කියලා ඇහුවොත් ගාක් අයට දැනෙන්නේ ඒක වෙනස් වෙවි පවතිනවා කියලා. කතාවත් ඇත්ත නේද? පවතිනවා. පවතිනවා කියලා කියනවා නම් අපි මේ සාකච්ඡාවට ගත්තේ මම එක පාරටම ගෑස් එක ඔෆ් කරනවා. ඊට චුට්ටකට ඉස්සෙල්ලා තිබ්බ ගිනි දැල්ල අපි කියවනේ පවතිනවා කියලා. නේද? එහෙනම් ගෑස් එක ඔෆ් කරනකොටම ඊට ඊට චුට්ටකට ඉස්සෙල්ලා තිබ්බ ගිනි දැල්ල පැවතිලයි නැති වෙනවා. යම් මොහොතක් හරි වැදෙනවා. ගෑස් එක ඔෆ් කරනකොට මොකද වෙන්නේ? හරක නැති වෙනවා. එහෙනම් මේ මොහොතේ තියෙන ගිනි දැල්ල මේ මොහොතේ විතරයි ඊළඟ මොහොතේ තියෙන්නේ වෙන එකක්. හැබැයි මේ මොහොතේ තිබ්බ එකේ හින්දා රත් වීම ඇති වෙච්ච ඒවා ඊළඟ මොහොතේ හේතු වෙන එක ඇත්තයි. හැබැයි මේක පවතින්නේ නැහැ. හරිද? මේක පවතින්නේ නැහැ. හැබැයි මේක හේතු වෙනවා ඊළඟ එකට. ඒක වෙනම කතන්දරයක්. මේකේ රත් වීම දැවීම නේද මේක රත් වෙච්ච ගිනි කාබන් අංශ තියෙනවනේ ඒ ඒ හේතු වෙලා ඊළඟ එහා එක රත් වෙන්න හේතුවක් වෙනවා ඒකත් එක්ක අර ගෑස් එකත් එක්ක එන කාබන් අංශු නැති වුණොත් මොකද වෙන්නේ එහෙනම් අලුත් ඒවා රත් වෙලා දිලිහෙන්න මේ කලින් රත් වෙච්ච එක හේතු නම් මිසක් මේක පැවතීම නැත නේද ඒකයි මෙතන ගිනි දැල්ල ගොඩාක් වැඩි වෙන්නේ නැහැ ගොඩාක් අඩු වෙන්නේ නැහැ නේද ඒ පරණ එකත් හේතු වෙලා යන හින්දා ඒක ඊටා පැහැදිලි පරණක හේතු වෙනවා කියන ගෑස් විතරක් ඇරියට ගින්න දැල්ලක් පත් වෙන්නේ නේද කලින් එක ඕන වෙනවා එහෙනම් හොඳට තේරෙන්න ඕන එතන මූල ධර්මයේ තේරෙන්න ඕන මනසට මේ මොකද්ද මේ වෙන්නේ එකක් පිටිපස්ස එකක් හැදෙනවා ඉස්සෙල්ලකට වැඩි ඉස්සෙල්ලක වෙනස් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් නේද නමුත් ඒක එකක් පිටිපස්ස එකක් හැදෙන හින්දා අපිට දැනෙන්නේ පවතිනවා කියලා අන්නේ පැවතීමට පැවතෙනවා කියලා දැනෙන ගතියට ඒක ඒක ගැලීමක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යනවනේ ඒකට අපි කියනවා සන්තතියක් කියලා. ඒ සන්තතිය අපිට දැනෙන්නේ මොකක් වගේද? ඝණයක් වගේ. ඒකයි අපි කියන්නේ මේක පවතිනවා කියලා. මේ දන්නවද මුළු ජීවිතේම ඔය වගේ කියලා? මුළු ජීවිතේම ඔය වගේ. මුළු ජීවිතේම කියලා කිව්වේ මේ මොහොතේ මේ හටගන්න රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරය විඥානය ඒ සියල්ල ඒ වගේමයි මේ මොහොතේ ඇති වෙනවා මේ මොහොතේ නැති වෙනවා පරණ කිලඟකට හේතු වෙනවා પરම්පරා ලක්ෂණ තියෙනවා කියන්නේ ඒකයි අපිට වටෙනවා මේක සම්පතියක් කියලා හරි මෙන්න මේක තමන්ගේ අත්දැකීමෙන් දැනගන්න තුරු මොහොතකට හරි බලාපොරොත්තු ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙන්නේ මොකද්ද? තිබ්බ දේවල් තිබ්බ හැටියට තියෙනවාය කියලා. මේ බලාපොරොත්තුව නැති වෙන්න නම් මගේ සිතෙන් මට මේක අත්දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධය කියන කුඩාම ඒකකය. කුඩාම ඒකකයේ තියෙන අනිත්‍ය ස්වභාවය මම අත්දැක්කාද? මට එතනින් එහාට ආය නිත්‍ය හැඟීමක් එන්නේ මොකද එහෙම නැත්නම් ලොකු ලොකු ඒකකවල අනිත්‍ය ස්වභාවය අත්දැක්කට වැඩක් වෙන්නේ නැහැ. ඊට මෙහා පොඩි පොඩි තැන්වල අනිත්‍යයි කියන හැඟීම මට උපදින්න පුළුවන්කම තියෙන හින්දා නේද? ඝන වශයෙන් අදහසක් ඇති කරගත්තට වැඩක් නැහැ. එතකොට දැන් මම මේක වෙනත් ආකාරයකින් උත් පැහැදිලි කරන්නම් කොහොමද මේ ස්වභාව වශයෙන් කොහොමද මේක තේරෙන්නේ කියලා අමුතු දෙයක් නෙවෙයි අපි ගමු තෝරගන්න ලේසි එකක් වේදනාව කියලා වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. මේකේ ආයශය චිත්තක්ෂණය හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන එක. එහෙනම් වේදනාවේ තියෙනවද නැද්ද ඇතිව නැති වෙන ලක්ෂණය? හැම වෙලේම ඒක අනිත්‍යද? ඒක දනිත්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම දනිත්‍ය කියන්නේ නැහැ. ඇතිවීම නැතිවීම නෙවෙයි ඒකෙහි තියෙන නේද ඒචනයේම වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ඡය වෙන ස්වභාවය, ගෙවෙන ස්වභාවය, විපරිණාමපත් තත්වයටපත් වෙන ස්වභාවය. එතකොට සදාකාලික නොවන ස්වභාවය. එතකොට මේ ඇතිවීම නැතිවීම අත්දකින්න ඕන අපි. ඒකෙදි ඉස්සෙල්ලාම ඇතිවීම නැතිවීමේදී අනිත්‍ය ස්වභාවයක් අපි අත්දකිනවා. නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණයක් එතන තියෙනවා. ඒ මොකක්ද එතන තියෙන අනිත්‍ය ලක්ෂණය? මේ එක දිගට පවතින නැති ගතිය. සදාකාලික නොවන ගතිය ඇති වීම නැති වීම නම් පරිපූර්ණ වශයෙන් අනිත්‍ය කියලා කියන්නේ ඒක නෙවෙයි මේකෙත් අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ඇතිව නැති වෙන ගතියකදී අනිත්‍ය ලක්ෂණය තියෙනවා. නමුත් විපරිණාම භාවයට පත්වීම වෙනස් වීම කියන එකයි වෙනස් වීම සදාකාලික නොවීම, ඡය වීම, ගෙවීම අ කියන අනිත්‍ය ලක්ෂණය කියලා. එතකොට දැන් කලන් කර යුතු දේ අපිට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අපේ සිතෙන් පුළුවන් ද බැයිද වේදනාව කෙනෙක් ගත්තොත් එහෙම මම හිත යොදාගෙන ඉන්නවා හැම නිමේෂයකම මොකද වෙන්නේ වේදනාවක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා මම මේ මේ සම්තතියට හිත යොමු කරගෙන ඉන්නවා හරි මම එක දිගට මේ කායේ තියෙන වේදනාව වලට හිතන්න බලන්න. කායේ තියෙන වේදනාව වලට විතරක් කායේ හෝ සිතේ ඇති වෙන සියලු වේදනාව වලට මම චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඉඳීම කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා අහන්න. තමන්ගේ හිතේ. මට පුළුවන්ද එක පැයක් පැයක් මම එක තැන ඉඳගෙන අරන් බලන්න උත්සාහය. හැම වේදනාවක්ම අත්විඳින්මින් ඉන්නවා. මොකද වේදනා જાති 6යි. චක්කු සංපස්සද, සෝත සංපස්සද, ඥාන සංපස්සද, ජීව සංපස්සද, කාය සංපස්සද, මනෝ සංපස්සද. එතකොට මේ හැම වේදනාවක්ම අත්විඳින්මින් මට ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමතයකින් හෝ විදර්ශනාවකින් මෙවැනි ඒකත්වයක් ඒකාග්‍රතාවයක් තමන්ගේ හිතේ ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ කලින් සීලවන්තකම්, ගුණවන්තකම්, නැනවන්තකම් උතෙන්ට ඕනේ. මොකද්ද නැනන්තකම නේද මේ මේ පිළිබඳ දන්නා බව. ඒක අපි කතා කරා පසුගිය සතිවල. එතකොට එහෙමනම් හරි. දැන් අපි බලන්න ස්වභාවිකවම අනිත්‍ය ලක්ෂණය මතුවෙන හැටි ගැන දැන් කියන්නේ දැන් මොකක්ද මෙයාට පුළුවන් දැන් එයා දැන් බලාගෙන ඉන්නවා. ඇති වෙනවා නැති වෙනවා. මොකද වේදනාව හැම වෙලේම වේදනාවක් කොහරි ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. දැන් අපි තුවාලයක් හැදලා රිදෙනවා කියලා. දැන් තුවාලය හැදලා රිදෙදි ඉන්න වෙලාවක සමහර වෙලාවට වෙන දෙයක් කල්පනාවක තියෙද්දි මේ තුවාලය රිදිලා නැහැ. ඒකට මම කියන්නේ මොකද්ද? මේක එක දිගට රිදෙනවා. සමහරවිට මට දැනෙන්නේ නැහැ. ඒතර ඒ වෙලාවට කියන්නේ මම මොකද්ද? මම කියන්නේ මේ දැනීම තිබ්බා දැනුන්නේ නැහැ කියලා. ඒක හරියද දන්නේ නැහැ. දන්නවද? මේ තුවාලේ වේදනාව සමහර වෙලාවට නැහැ. නැත්තටම නැහැ. වේදනාව දැනෙන්නේ කොයි වෙලාවට විතරද? ඒකෙහි හිත යොදිච්ච වෙලාවට විතරයි. ඒ කියන්නේ ස්පර්ශය වෙනොත් තමයි වේදනාව ඇති වෙන්නේ. විඥාණය වෙන තැනක බහගත් වෙලාවට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. එහෙනම් මේ වේදනානුපස්සනාව ඉන්න කෙනාට හොඳට දැනෙන ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම. අන්න දැන් මේ අනුපස්සනාවේ ඉන්නේ. ඒ ඇතිවීම නැතිවීම දැනෙනවා කියන එකේ තේරුම මොකද්ද කියලා බලන්න. මේ මොහොතේ ඇති වෙනවා ඒ ෂනේ නැති වෙනවා ආයසරයක් ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා මේ විදිහට දිග දිගට ඇතිවීම නැතිවීම ගැන අපේ අවධානය යොමු කරගෙන ඉන්නකොට නැති වෙන දේ ඇති වෙන්නේ වෙනස් වෙලා බව ස්වභාවිකවම දැනෙනවා. හරිද? ඒකට හිත යොමු කරගෙන ඉන්නකොට නැතිව ඇති වෙන්නේ වෙනස් වෙලා බව ස්වභාවිකවම දැනෙනවා. ඒකට අමුතු වීරයක අවශ්‍යතාවයක් නැහැ. මේක උදාහරණකින්මයි තේරුම් ගන්න ඕන. තව උදාහරණකින්. හරි? ඉන්නවා පිළිගැනීමේ නිලධාරියෙක්. එයාට අපි කියනවා අද දවසේ මෙතෙන්ට එනේන කෙනාව එනේන කෙනාව එක්කෙන එනේන හැම වාර දොර අරගෙන එන හැම කෙනා ගැනම අවධානයෙන් ඉන්න කියලා. හරිද? පැයක් විතර යනකම් සැරෙන් සැරේ සැරෙන් සැරේ එක්කෙනෙක්ම දොර අරගෙන එනවා යනවා. ආයෙලන්සෙත් එයා මේලෝ එනවා යනවා. එයා මේනෝ යනවා. හරිද? දැන් එයාට හිතෙන්නේ එකම කෙනයි එන්නේ කියලා හැම වෙලෙම එකම කෙනයි එන්නේ කියලා. නේද? ඊළඟ පැයේදී එයා දකිනවා දැන් මෙයාට තියෙන එකම දෙයක් අඳුරගන්න කියලා නෑ කවුරක්වත්. අපි කියලා තියාට කියලා තියෙන්නේ එන යන එනවද යනවද එනවද යනවද කියලා බලන් ඉන්න කියලා. මෙතන එන යන බව අපි කියමු අඳුර ගන්න කියලා නෑ. ඒ කියන්නේ නම් ලියා ගන්න එහෙම මොකක්වත් නෑ. ඉතින් යාට තියෙන අර දිහා බලන් ඉන්න විතරයි. එන යන කෙනා ගැන එනවද යනවද කියලා බලන් ඉන්න කියලා. එයාගෙන් අපි ගිහිල්ලා අහනවා කොහොමද මේ පැයේ කට්ටිය ඇවිල්ලා ගියාද? ඔව් එයා කියන්නේ ඇවිල්ලා ගියා. මම අහනවා එක්කෙනාම දාවේ. එයාට අපි කිව්වේ නෑ එක්ක නම ආවේ කියලා බලන්න කියලා. බලන්න දෙවෙනි පැය කියලා හිතන්නකො දෙවෙනි පැයේ දැන් විවිධ පුද්ගලයෝ සැරසරේ ඇවිල්ලා ගිහිල්ලා. හරිද අපි යාට කිව්වේ එනවද යනවද කියලා බලන්න විතරයි. අපි යාගෙන් නිකන් අහනවා එක්ක නවද ආවේ. එනවද යනවද කියලා බලන් හිටියොත් ආපු කෙනා වෙනස් වෙලා ආවේ කියලා ඉස්සෙල්ලා ගිය කෙනා නෙවෙයි ඊට පස්සේ ආවේ ඊට පස්සේ ආවේ වෙන කෙනෙක් ඊට පස්සේ වෙන කෙනෙක් කියලා මේ ආපු කෙනා කවුද කියලා දන්නේ නැහැ. අපිට කිය හැම සැරේම ඉස්සෙල්ලා පැයේ වගේ නෙවෙයි මේ පැයේදී හැම වෙලේම ආවේ වෙනස් කෙනෙක් කියලා එයා කියනවද නැද්ද? එහෙනම් ස්වභාවිකවම එයාට දැනිලාද නැද්ද එන කෙනා වෙනස් වෙනවා කියලා. මම උදේ වය කියලා කිව්වේ අර දොරෙන් ඇතුල් වීම කියනවා. හරි ආය ඇතුල් වීමට ආය උදේ කිව්වා ආය වය කිව්වා. ඒ වගේ ඒ ඒ වගේ හරියට නිකන් වේදනාව ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේ ගැන අවධානයෙන් ඉන්න කෙනාට මේ මොහොතේ තියෙන වේදනාව නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ මේ මොහොතේ තියෙන නෙවෙයි ඊළඟ නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්න කෙනාට දැනීමක් ඇති වෙනවද නැද්ද දැනීමක් ඇති වෙනවා නම් දැනීමක් ඇති වෙනවා නම් ඒ මොකද්ද වෙනස් වීම පිළිබඳ දැනීම අන්න මොකද්ද මේ මතුවෙන ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය හරිද පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය පිළිබඳව ඥානය ඇති කරගන්න කෙනාට ඒක තුලින් තමයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. හරි. ඒ වගේම තමයි අර බලන්න පච්චේ පරිග්‍රහ අවස්ථාව නැත්නම් කාංකා වේතන විසුද්ධිය සම්පූර්ණ වෙන අවස්ථාව කියන තැනේදී ම්ම් ගිනි දැල්ල ගැන බලන්න. නැත්නම් ඒ වගේම එකක් ගමු අපි. යටින් බොජ බොජ බොජ බොජ ගාලා වතුර එන දිය බුබුලක් තියෙනවා. මේ දිය බුබුල පිළිබඳව අපි බලාගෙන ඉන්නකොට මේ දියබුබුල පිළිබඳ මේ දියබුබුලේ වතුර අඩු වැඩි වෙන්නේ මොකක් හරි කාරණාවක් එක්ක මේ පොළොවෙන් උන්න වතුර අනුව තමයි දියබුබුලේ උස ඒකේ හැඩේ තීරණය වෙන්නේ. එතකොට මේක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මේකේ තියෙන වෙනස් වීම හරිද? හැම නිමේෂයකම සිද්ධ වෙන වෙනස් වීම පේනවද නැද්ද? බලාගෙන හිටියොත් පේනවා. ගිනි දැල්ල ඒත් එහෙමයි. ඇයි ගිනි දැල්ල නිබ්බන්ධව වෙනස් වෙනවා? අපි මම කාට හරි කියනවා මට පූජාවක් කරන්න ඕනේ. හරිද? මට පහනක් තියන්න ඕන බුදුහාමුදුරන්ට එකම ගානට ගිනි දැල්ල හැම වෙලේම තියෙන පහනක් තියන්න ඕන කියලා කියනවා. පටන් ගන්නෙම නෑ එහෙම පූජාත් පටන් ගන්නෙත් දන්නේ නැහැ කට්ටියට පස්සේ. ඒ යන්තම් වචනයක් අහු වෙන්න බෑනේ. අපිට ඒ වගේ අවශ්‍යතාවයක් ආවා කියන්නකෝ. දැන් දැන් මං කාට හරි කියනවා මට ඕනේ කිසිම විදිහකින් වෙනසක් වෙන්නේ නැති ගිනි දැල්ලකින් බුදුන් පුතන්න ඕන කියනවා. පහන් දැල්ලකින්. මම ඔය කිව්වට පස්සේ කට්ටිය මොනවා කරයිද? ඒක හදන්න උත්සාහ කරයි. ඒක හදන්න උත්සාහ කරද්දී කට්ටියට සිද්ධ වෙනවා හුලං එන එක වළක්වන්න. වළක්වලා විතරක් බඳි. ඒකට හුලං එන එක එකම ගානට හුලං එන විදිහට ක්‍රමයක් හදන්න වෙනවා. නේද? කොහෙන් අත්තනක එකම ගානට හුලං එන විදිහට හදන්න වෙනවා. මොකද වාතය අඩු වැඩි වුණොත් මේක අඩු වෙනවා. ඊළඟ තිරේ තිරේ ගානට හිමින් එකම ගානට එන්න හදන්න වෙනවා. නේද? තෙල් හැම වෙලේම එකම ගානට තියෙන හදන්න වෙනවා. උෂ්ණත්වය කොහොම හරි කරලා. එතකොට මේ ඔක්කොම සාධක එකට වුණොත් මේක එක ගානට තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඒක දන්නවා. නේද? එතකොට අපි ගිනි දැල්ලක් ගැන කියන එක ගැනකොට දන්නවා මේක ඇයි මේ නිබඳව වෙනස් වෙන්නේ? මේකට හේතු නිසා සකස් වෙන දෙයක්. ඒක නරක අර හදන්න ගියාම අර විදිහ එකක් කරන්න ඕන වුණා කියලා නිකම් මතක් වුණේ. හේතු නිසා සකස් වෙන දෙයක හේතු නිබඳව වෙනස් වෙන හතර පහක් හතර පහක් අපේ අම්මලාට ඔන්න කියන අම්මෙක් ඔන්න අපි කාට හරි කාට හරි අපි ටේකක් හදලා දෙනවා හදලා දුන්නාම අපි කියනවා මේ කරන් හරිම රසයි මේ තේක මේ රසම තියෙන තේකක් මට ආයෝනේ හදයිද බෑ ඇයි අර අර ටික මිශ්‍ර වීම හේතු ඇතුව තමයි රසය උපදින්නේ අපි ඒක හොඳටම දන්නවා හේතු කීපයක එකතු වෙන යම් ඵලයක් සිද්ධ වෙනවද හේතු වෙනස් වෙනකොටම ඵලය වෙනස් වෙනවා ඒක ගිනි දැල්ල ගැන කවුරු හරි කෙනෙක් ගිනි දැල්ල අනිත්‍යයි කියලා කියලා දුන්නද පොඩි කාලේ අනේ පුතේ බලන්න ඔය ගිනි දැල්ල හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම වෙනස් වෙනවා කියලා කවුරු කියලා දුන්නද නැහැ දන්නවද නැද්ද දන්නවා කොහොමද දන්නේ භාවිතා කරලා තියෙනවා ගිනි දැල්ල අපි නේද ගිනි දැල්ල පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ගිනි දැල්ල පාවිච්චි කරලා තියෙනවා. අපි ඒකත් ඒක ආශ්‍රය කරලා තියෙනවා. ඒක ඍජුවම ඒකත් එක්ක සම්බන්ධතාව තිබිලා තියෙනවා. අපි ගිනි දැල්ල පාවිච්චි කරද්දී. අන්න ඒ වගේ වේදනා කියන සම්තතිය භාවිතයට ගත්තොත් අපේ සිතෙන්. හරි ගිනි දැල්ල නම් ඇහෙන්. ඇහෙන් දැක සිතෙන් අවබෝධ වුණේ ගිනි දැල්ලේ ස්වභාවය. වේදනාව සිතෙන් දැක සිතෙන් අවබෝධ වෙන එක. එතකොට ඒක අවබෝධුනොත් මොකද වෙන්නේ? ඒකේ ඇතිවීම නැතිවීම දැක්කොත් මට සහ ඒකේ හේතු අනුව සිද්ධ වෙන වේදනාව කියන එක ඇති වෙන්නේ හේතු අනුව කියලා දැනගත්තොත් ඒ දැනගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකේ අනිත්‍ය ලක්ෂණය මතුවෙනවා. ඔය අපි ගිය වාරවල වල කතා කරපු සියලුම චිත්තසුද්ධි, ditthිසුද්ධි, කාංකාවිතරණසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශනසුද්ධි, ඥාන දර්ශනසුද්ධි ආදී වශයෙන් කතා කරපු හැම දෙයක් තුළම වෙන්නේ අනිච්ච අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කියන විදිහට ඒ මම ඒකයි මේ පස්සේ මේක කතා කරන්න ගන්නේ අර ක්‍රියාවලිය අපි අතින් සුද්ධ වීගෙන යනවා දිගටම සීල විසුද්ධිය සීල විසුද්ධියෙන් පිරිසුදු වෙච්ච කෙනාට අනිත්‍ය ස්වභාවය පිළිබඳ තියෙන අවබෝධය පිරිසුදු වෙච්ච නැති කෙනාට වැඩිය වැඩි. චිත්ත විසුද්ධියෙන් පිරිසුදු වෙච්ච කෙනාට සීල විසුද්ධියෙන් පිරිසුදු වෙලා චිත්ත විසුද්ධිය ඇති කරගත්ත කෙනාට වැඩිය අනිත්‍ය දැනීමේ ස්වභාවය වැඩි. ditthi විසුද්ධිය ඇති වෙච්ච කෙනාට ඊට වඩා වැඩි. අනිත්‍ය ලක්ෂණය වැටහෙන ගතිය. කාංකායතරණ විසුද්ධිය නැත්තම් පච්චේ පරිග්‍රහ ඥානය දක්වා වර්ධනය කරගත්ත කෙනාට මේකේ ලොකු අනිත්‍ය ස්වභාවයක වැටහීම තියෙන්නේ. හේතු නිසා ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්න හින්දා. මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියට ගිය කෙනාට ඊට වඩා වැඩි ඥාන දර්ශන සුද්ධියට වැඩි වැඩි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊට වඩා වැඩි ඥාන දර්ශන සුද්ධිය ඊට වඩා වැඩි. හරි. එතකොට අනාත්ම ස්වභාවය සම්පූර්ණයෙන් අවබෝධ වෙලා අනිත්‍ය ස්වභාවයත් නෙවෙයි අනාත්ම ස්වභාවයත් එහෙමයි. අනාත්ම ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා ඉවරයි කාටද? සෝවන් ඵලයට පත් වෙච්ච ඥාන දර්ශන සුද්ධියට යන කෙනාට. ඉතින් ඒකින්ද මෙන්න මේ ස්වභාව වශයෙන්ම අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න කාංකායතන සුද්ධිය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ උද්‍යෝග ඥානය ඇති කරගන්න ඕනේ. ඇතිවීම ඇතිවීම. ඒ වගේම තමයි ඒ මොකද අර පත්‍ය පරිග්‍රහ ඥානයේ තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මම කියන හැඟීම තුනී වෙන්න ඕනේ. තුනියුන් නැත්නම් අනිත්‍ය ලක්ෂණය ගන්න අපේ හිත ඉඩ නැහැ කිසියම් විදිහකින් බංගානුපස්සනාව නම් යන්නම බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මමත්වයක් තදින් තද මමත්වයක් තියාගෙන මොකද එයා එතන මේක නවත්තලා දානවා ගැස් වෙනවා බීතියටපත් වෙනවා නොසන්සුන් වෙනවා මොකද මම නැති වෙනවාට බයයි <laughs> මම නැති වෙනවාට බයයි එයා අනිවාර්යයෙන්ම එවැනි තිගැස්වීමකටපත් වෙනවා විදර්ශකයා ඒකින්ද බොහෝ අය අපි දකිනවා විදර්ශනා කරන අය තුළ හරියට මමත්වයේ තියෙනවා විදර්ශනාව ගැන කතා කරන අය තුලත් හරියට මමත්වයේ තියෙන අපි දකිනවා මේ කාලේ රහත් වෙච්ච අයගෙත් මමත්වය දකින්න අපි හොඳට පේන්න තියෙනවා රහත් වුණා කියා ගන්නා වූ බොහෝ පිරිස් අධික මමත්වයෙන් කටයුතු කරන බව පේන්න තියෙනවා ඉතින් ඒකින්ද එවැනි මමත්වයකටපත් වෙන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ නිවැරදිව ඒක අඩු කරගෙන මේ தත්ත්වයටපත් වෙන්න පච්චේ පරිග්‍රහාදී ඥානයන් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන් මොකද මේ මේ එතෙන්දී අපිට හොඳට අත්දැකීමක් ඇති වෙන්නේ. මොකක්ද අත්දැකීමක් ඇති වෙන්නේ? මට අයිති නැති වැඩපිළිවෙළවල් පහක් මෙතන සිද්ධ වෙනවා. මේක හරිය විස්මයජනකයි. මේ බණ කීකේ මම කියනවා මේ බණ කියන්නේ මන් නෙමෙයි කියලා. මිනිස්සු කනට ගහනවා එහෙම කිව්වා. මොන විකාරයක්ද මේ කියන්නේ හාමුදුරුව බණ කී කී කියනවා බණ කියන්නේ මම නෙවෙයි කියලා. හරි ප්‍රශ්නේ තියෙන්නේ මම නෙවෙයි කියන එක නෙවෙයි මම කියලා ගන්න බැරි ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ. මට පුළුවන් නම් බණ කියන්න හරි අපි කතා කරාට සම්මතේ මම බණ කියනවා කියලා මේ අතන්ටත් පුළුවන් වෙන ඕන වෙලාවක මෙතන ඉඳගෙන මේ විදිහටම කියන්න. ඒ තමන්ට ඕන හැට කරන්න පුළුවන්. අතීත හේතු නැතුව මේක වෙනවා නම් අතීත හේතු නැතුව මේක වෙනවා නම් ඕන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ. නේද? ස්විච් එකක් දැම්මා වගේ පොඩකින් මම දැන් බන මෝඩ් එකට තා ගන්නවා. කියලා ඒ වෙලාවට බන <laughs> බන කියා ගන්නවා. දැන් මම ඕබදුප මෝඩ් එකට තා ගන්නවා කියලා ඕබදුප කියනවා. ඒ විදිහට එක එක කැමති කැමති වෙලාවට කැමති කැමති දේ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන්ද? බෑ. නේද? අතීත හේතු තිබුණොත් ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනකොට මේ පැත්තෙන් ඒ දේ කරනවා නෙවෙයි කියනවා. හේතු නැත්තම් කෙරෙන්නේත් නැහැ. හේතු තිබ්බොත් නෙකරි තියෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙන හොඳටම මේ මම කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නැත්තේ නැහැ කියලා. ඉතින් ඒක තේරෙනකොට අනිත්‍ය ලක්ෂණය හොඳටම වැටහෙනවා. අන්න ඒ විදිහට අපි මේ පංච පංචස්කන්ධයේ අනිත්‍යතාවය පිළිබඳව සිහිය නුවණ වීරයෙන් සිහිය නුවණ යෙදීමයි අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ. ඒකින්ද මේ සතිය ඉතින් එහෙම තත්යකටපත් වෙන්න දැන් නේද මම නම් හිතන්නේ දැන් හොඳ කාලය කියලා ඔක්කොම බණ කියන බණ කියන ඔක්කොම නවත්තලා දාන්න හොඳ කාලය කියලා දැන් හිතෙනවා. දැන් අපි සති ගාන කතා කරා නේද? ඊටාම වටින කාරණාවල් වගේ. එහෙනම් ප්‍රායෝගිකව දැන් යෙදෙන්නේ නැත්තම් නේ ප්‍රායෝගිකව යෙදෙන්නේ නැත්තම් ඒ සඳහා අවශ්‍යතාවයක් නැත්තම් එදා වේල පිරිමහඬ බණ කියන එකේ තේරුම උදේට රිඳගත්තා බෞද්ධ නාලිකාව ළඟ. හරි. ඇහුවා අහනකොට මොකටද මේක එදා දවසට හොඳයි. ඊර්ෂ්‍යාව තිබ්බනම් ටිකක් අඩු වෙනවා මේ ටික හැද්දි. හරි තරහ තියෙන තරහක් තිබ්බනම් ඒක අයියෝ තරහින් වැඩක් නැහැ තමයි අත්ත තමයි මේ හාමුදුරුවෝ කියන්නේ කියලා ඒක අඩු කරගන්න ඒ වෙලාවට. හරිද? වීරිය පොඩ්ඩක් අඩු වෙලා තිබ්බනම් වීරිය ඇති කරගන්න මේක ඇහෙනකොට හේතුවක් වෙනවා. එදා වේලට යන්තම් ජීවත් වෙන්න කෙලස් තුට්ටක් අඩු කරගෙන කාලා බීලා ඉන්න. ඉන්න නම් ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මේ වැඩසටහන භාවිතා කරන්නේ පුරුදු වෙලා දැන් අටට ඉඳගමු අහමු හිතට සහනයක් තියෙනවා අහපුවාම හරි නැගිටිමු වැඩ කරමු කියලා මේක යෙදෙන්නේ නැත්තම් තව බොහෝ කාලයක් ගෙදරට ප්‍රත්‍යක්ෂා එන්නේ නැත නේද ඇයි එන්නේ නැත්තේ වැඩ ගන්නෙ නැත්තම් ඒ කියන්නේ එකම දේ කර කර ඉන්න එක තේරුමක් නැහැ පියවරෙන් පියවරට ඉස්සරහට යා යුතුව තියෙනවා බොහෝම ප්‍රායෝගික පැත්තකින් අපිට කරන්න පුළුවන් දේවල් අපි සාකච්ඡා කරන්නේ කරලා තියෙන්නේ. ඒකින්ද මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්නට එපා. තව මොහොතකින් කල්ප ගානකට එක බුදු ගණ පදයක්වත් ඇහෙන්නේ නැති වෙන විදිහට මට මේ සියල්ල අහිමි වෙන්න පුළුවන්. කොහොමද? තමන්ගේ මරණය. නේද? තමන්ගේ මරණයත් එක්ක අපිට තියෙන වේගයක්, චිත්ත වේගයක් තියෙනවා. මොකක්ද මට මේ දේවල් මේ දේවල් ඕනමයි මේක මම මෙහෙම තියාගන්නවමයි කියලා චිත්ත වේගයක් තියෙනවා. මගේ දරුවෝ මගේ දෙමාපියෝ මෙන්න මේ ආදරය කරන මේ විදිහට වෙන්න ඕන කියලා. අන්න ඒ චිත්ත වේගය තියාගෙන මලොත් හරිද? ඒ චිත්ත වේගය සහිතවම කොහේ භවයක උපදිනවා. එළදෙනටත් ওই චිත්ත වේගය තියෙනවා. පැටියටත් තියෙනවා නේද? එක සැරයක් කිරි උරා බීපු බලු පැටියටත් ඒ චිත්ත වේගය තියෙනවා. නේද? දෙන්නේ නැහැ මම මේ කතා හරින්නේ නැහැ කියලා. ඒ හැදෙන හැටි, ඒ ඒ හැදෙන තණ්හාව කියන මේ වේගය ඉතුරු කරගෙන මලොත් ඒක කොහේ හරි තැනක වැටෙන වැටෙන තැන වැවෙනවා. නැවත වැවිලි ළඟ ළඟ තියෙන දේ අල්ලනවා. තත්ත්‍රාභි නන්දිනී. නේද? ඒ කියන්නේ ඒක දකින දකින දේ තුල හැලෙනවා කොතන කොතන හරි ඇලි ඇලි ඇලි ඇලි. ඒක තමයි මේ අලවලා තියන්නේ අපි මේ මේ සංස්කාරයෙන් ගලවන්න දෙන්නේ නැතුව අලවා අලවා තියෙනවා. එහෙනම් මරණයට මත්තෙන් මේක අඩු කරගත්තේ නැත්නම් මේක අයින් කරගත්තේ නැත්නම් කොහේ හරි උපදින භව එක නේද කොහේ හරි උපදින භව එක ඒ ළඟ තියෙන දේ අලව ගන්නවා ළඟ තියෙන දේ අලව ගන්නවා අලවගෙන ඒකින්ද දුක් විඳිනවා මහා පුදුම කර්මයක් ඒක ළඟ තියෙන දේ අලවගෙන දුක් විඳින ගතිය දැන්ටත් තියෙනවද නැද්ද මොකද කියන්නේ එහෙනම් ජීවිතේ පුංචි කාලේ ළඟ තිබ්බ දේවල් ගැන දැන් නිකන් වුණාවක් තියෙනවද අනේ ඒවා තිබ්බත් ඒ ගැනවත් ඒක එක එක යුගවල වල එක එක යුගවල ළඟ ළඟ තිබ්බ එක දවසක් එක මොහොතක් නැතුව ඉන්න බැරියෝ කියාගෙන අඬපු දඟලපු දුක් විඳ ඒවා බොහෝමයක් දැන් තිබ්බත් එකයි නැතත් එක හැබැයි දැන් මේ දවස්වල ළඟ තියෙන දෙයට ඇල්ලලා ඉන්නේ එහෙනම් තව කාලයක් ගිහිල්ලා බහු පැටවුන්ටත් ඇලෙන්න පුළුවන් කුකුල් පැටවුන්ට ඇලෙන්න පුළුවන් කියන්න බෑ ඉතින් කොහේ පණීද කවුද දන්නේ කොහේ හටගනීද කවුද දන්නේ නේද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊයේත් මම මතක් කරා අසුචි වලත් ඇලෙනවා සමහර කාලවල. අසුචි ගොඩක් දැකම මේ යාන්තම් ඇති කියලා නේද? අසුචි ගොඩෙත් ඇලෙනවා. ඒ මොකද්ද? නේද? ඌරෙක් කරලා උපදින්න පුළුවන්කම තියෙනවා. ඊරියක් කරලා උපදින්න පුළුවන්කම තියෙනවා. ලෝකේ ඒ වෙලාවට ඒ ඇලීම අයින් කරන්න බෑ. හැබැයි මනුස්ස ජීවිතයක නම් මේ කියන ටික තේරෙනවා. අර වගේ තැනකටපත් වුණොත් ඇලීම් ගැටීම් ටික තියෙනවා කියන දේවල් තේරෙන්නේ. තේරුම් ගන්න බෑ. ඉතින් කාලයක් මැරෙනකම් නේද? ගෙදර හුරතලා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එයා මේ දැන් මේ බණ ටික අහලා ගෙදර ගියාම කෑ ගහනවද නැද්ද දැකලා. නේද? මොකද හැම වෙලෙම බලාගෙන ඉන්නේ ඇලිච්ච තැන ඕනේ. එයාට හොඳ නරක තේරෙන්නේ නැහැ. හරිද? අපි හිතනවා අපිට හරි ආදරේ කියලා. මාස 3ක් අපි ඉස්පිරිතාලයක නවතින්න උනොත් එහෙම එතන ඉඳලා ඒ දවස් ටික එයාට කණ්ඩ බොණ්ඩ දුන්නේ මගේ හතුරෙක් නම් ඊට පස්සේ ආයෙ ඉන්න කොයි පැත්තට ඇරිලාද? ආ අර පැත්තට ඇරිලා මගේ දිහා හොරෙන් බල බල යනවා යන්න. නේද? ඉතින් ඒකෙන්ද එයාලට එහෙම ගුණයක් තේරෙන්නේ නෑ. අපි හිතනවා තේරෙනවා කියලා නෑ. එතන තියෙන්නේ මොකද්ද? ඇලීම විතරයි අර ඇලෙන ගතියක් විතරයි තියෙන්නේ. ඒකින්ද මේ ජීවිතය සාර්ථක කරගන්න නම් සසරම සූපපත් කරගන්න නම් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජනය ගන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය අපිට සඳහන් කරලා නැහැ පින්වත්නි. මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක මේ ධර්මයේ සාකච්ඡා කරමින් කටයුතු කරපු මේ පින්නන්ත පිරිස තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගන්නේ. හැම තත්පරයක්ම කතා කරන හැම මොහොතක්ම ධර්මයේ සඳහාම හේතු වේවා කියන පරමාර්මණයෙන් තමයි ඒ ඇත්තෝ මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරගන්නේ. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරග කරපු සියලු දෙනා ධර්ම දේශනා කරපු මමත් ඔබ අප හැම දිනාම තුළ දැනතුන පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට මේ දායකත්වය ලැබු පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පුණ්‍යනමෝදනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.